තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ එවං අහිද්දිකා ඒසායදිදං පුඤ්ඤ සම්පදා තස්මා ධීරා පසංසම්පි අන්විතා කත පුඤ්ඤතං කී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුලෝකාග්‍රවූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සලක් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න දිනෙක සලක් නුවර වාසී සිටුවරයෙකුගේ නිවසේ දානානුමෝදනා වශයෙන් දේශනා කළ සූත්‍ර දේශනාවක ගාථාවක් මේ ප්‍රකාශ වුණේ. ඒවං මහිද්දීකා ඒසා යදිදං පුඤ්ඤ සම්පදා යම් මේ පුණ්‍ය සම්පදාවක් වේ නම් එය මෙසේ මහා ඍද්ධි සම්පන්නය තස්මා ධීරා ප්‍රසංසන්ති පණ්ඩිතා කතකුඤ්ඤතං ඒ නිසා ධීර වීර ගුණ ඇති බුද්ධ ආදී පණ්ඩිතෝත්තමයන් වහන්සේලා කලකින් ඇති බව ප්‍රශංසා මුඛයෙන් වර්ණනා කරති මේ කයි ගාථාවේ තේරුම මේ ගාථාව සහිත නිදිකණ්ඩ සූත්‍රාන්ත දේශනයේ පැවැත්වීමට හේතුව මේකයි. සරුවඥන් වහන්සේ සරත් නුවර ජේතවනාරාමේ වැඩෙන කාලයේ සරත් නුවර වාසී 7 කෝටියක් ජනතාව අතුරින් 5 කෝටියක් තරම් විශාල පිරිස මාර්ගඵලාභින් බාටපත් වී සිටියා. ඒ පිරිස උදේ වරුවේ ධම් පින්කම් කරනවා. සවස් වරුවේ ධර්ම ශ්‍රවණය කරනවා. මාසෙට 8 දවසක් පෙරවස් සමාදන් වෙනවා සමහරවිට දවස් 10ක් පෙරවස් සමාදන් වෙනවා මේ අතේ දානකතේ සත්පුරුෂයෝ බොහෝ සෙයින් වික්ෂු සංඝයා වහන්සේට උදේ වරුවේ ආරාධනා කොට දන් පැන් පිළිගන්නවා සමාන විට එක ගෙදරම දහස් ගණන් සංඝයා වඩා හිඳවලා දන් දෙනවා ඒ විදිහේ අවස්ථාවකයි මේ දේශනේ පැවතුනේ. කොසල් මහ අනජිරුවන්ට සේවය කරන සිටුවරේ බුදුපාමොක් මහා සංගරුණ වඩා හිඳුවාගෙන සීනිවෙසි මහා දානයක් පිරිනමමින් සිටියා. ඒ බව නොදැනි කොසල් මහ අරගෙතුමා පණිවිඩයක් ලැබුවා මේ සිටුවරයාට හද වාසයට එන ලෙස. මේ සිටුවරයා දන් බෙදමින්ම ඒ පණිවිඩ කරුට පිළිතුරක් දුන්න මම සම්බුද්ධ ශාසනයේ නිදානයක් නිදාන් කරමින් සිටිනවා නිදානේ කටයුතු නිමවා මහරජුරුවන් දකින්ට එනවා කියලා පිළිතුර දුන්නා. මේ නිදානයක් නිදාන් කරනවා කියන වචනයෙන් එදා සරුවක්ඥන් වහන්සේගේ බුක්කානුමෝදනා දේශනාවට මාතෘකාවක් වුණා. ධම්මදමුල අවසානයේදී දැස සිටේ විශාල පිරිස අමතා මේ දේශනය පැවැත්තුවා. මේ දේශනයේ ආරම්භය මෙහෙමයි. නිදින් නිදේතේ පුරිසෝ ගම්භීරේ ඕදසන්තිතේ අත්ථේ කිච්චේ සමුප්පන්නේ අත්ථාය මේ භවිෂ්‍යති. ඈත අතීතයේ රජවරු සිටවරු බ්‍රාහ්මණවරු ධනවත් අය මහා පොළොවේ ගින් කැනලා ගඩොලින් ගලින් මේවා බැඳලා වතුර පොදක්වත් වතුර සීරාවක්වත් ඇති නොවන ඇටයට නිසසේ නිදාන් කාමර හදලා මේවා රම් බඳුන් විදී බඳුන් ලෝහ බඳුන් නැති බඳුන් වල ප්‍රංගුවම් මුතුනලෙක් ආදී සාර ධනය නිදාන් කරනවා මේ නිදාන කරන්නේ ඉදිරියේදී මේ ධනයේ ප්‍රයෝජනය ගැනීම පිණිසයි තාන සුනීතෝ සන්තෝ ගම්භීරේ ඕදකන්තිකේ නසබ්බෝ සබ්බදා ඒව තස්සතං උපකප්පති මේ තරම් ගැඹුරට මේ තරම් ගැඹුරට මේවා නිදාන කරලා තිබුණත් හැමදාම මේ නිදාන කළ තැනට මේ ධනෙ හිමි වෙනවා නෙවෙයි ඒ කියන්නේ ඒවා කඩින් පැහැර ගන්නත් පුළුවන් සොරුන් පැහැර ගන්නත් පුළුවන්. නාගයන් යක්ෂයන් බහිරවයන් අරක් ගන්නත් පුළුවන්. නිදීවා ඛාන චවති සංඥාවාස විමුයති. නාගාවා අපනානෙන්ති යක්ඛාවා පිහරන්ති නම්. අප්පියාවාපි දායාදා උද්ධරන්ති අපස්සතෝ යදා පුඤ්ඤක්ඛයෝ හෝති සබ්බමේතං විනසති. ජල ගැනීමෙන් භූමිකම්පාවෙන් මේ නිදාන වස්තුව තියෙන තැනින් වෙනස් වෙන්න පුළුවනි. නාගයන් යක්ෂයන් බයිරයන් වරක් ගන්නත් පුළුවනි. තමන්ගේ මව්පස පියපසේ තමන්ට පස මිතුරු නෑදෑ කෙනෙක් මේක පැහැර ගන්නත් පුළුවනි. සතුන් රාග සංසය කරන්නත් පුළුවනි. සොරන් විසින් පැහැර ගන්නටත් පුළුවනි. ඒ කෙසේ වෙතත් සමාගේ පින හෝ සුණානම් මේ සියල්ල Tamanට අහිමි වේදවා. අනාථ පින්නේගේ සිටුවරයාගේ 18 කෝටික නිදානයක් මෝදට ගිය බව ආල ඇති. සවැත් නුවර වාසී අපිලිස් කෝටියක් නිදාන්ගත ධනෙ තිබුණු සිටුවරෙකුගේ අපිලිස් කෝටියක් ලංකාවණු අඳුරු බාටපත් වුණ ආල ඇති. ඒ තමන්ගේ පින අවසන් වෙනකොට තමන්ට අහිමි වෙන හැටි. සමාන වේතේ නානාවිද භෝගාබාධ වලින් තමන්ගේ ජීවිතය අවශ්‍ය වෙනවා මේවා ඔක්කොම දාලා යන්න සිද්ධ වෙනවා. ඒ කෙසේ වෙතත් මේ භාවරෙන් දානය මේ ජීවිතයට පමණයි. මේ භාවර නිදානය කියන නිදානය රන්රුවන් මුතුමැණික් වෙනි සාරධනයේ මහා පොළවේ තැන්පත් කිරීම එකක්. ගෙවල් දොරවල් ඉඩකඩම් වතු කුඹුරු පිටිමියාලා අයිති කරගෙන සිටීමත් පාවර නිගානියක්. ඇතුන් අසුන් ගව මහිස දාස දාසීන් ආදී මේ සම්පත්වති කියන ජංගම නිදානේ කිය. ඒ කියන්නේ අවිදින අවිදින වස්තුව. මේවත් Taman දෙක ජීවිතයේදී පවා අහිමි වෙන්න පුළුවන්. ඉගෙන කියා ගන්නාද භාෂා ශාස්ත්‍ර ශිල්ප කලා নানা ප්‍රකාර අධ්‍යාපන ක්ෂේත්‍රයන් උගතමන දේවල් අංග සමනිදානයි කියලා හඳුන්වනවා ඒකත් මේ එක ජීවිතයකට ප්‍රයෝජනෙ පිණිස පවතිනවා මේ නිදාන තුන මේ ලෝකයේ පමණයි මේ ලෝකයේදී පවා මේවා හිමිවෙන්න ඉඩ තියෙනවා එපමණකුත් නෙමෙයි මේ නිදාන තුنين ලෝභය, දෝෂය, මෝහය කියන උපක්ලේශයන් වැඩි වැඩියෙන් තර වෙනවා. යම් පමණ ධන නිදානයන් තියෙනවා නම් මට මෙච්චර ධනිය තියෙනවා කියලා ආශාවේවත් තෘෂ්ණාව පහළ වෙනවා. මට තමයි මේවා තියෙන්නේ කියලා හිතනකොට දික්තිය පහළ වෙනවා. වෙන කෙනෙකුට මේවාද නැහැ මටයි මේවා ලැබෙන්නේ පින තියෙන්නේ කියලා හිතනකොට මාන්නේ පහළ වෙනවා. මේම තණ්හා දිට්ඨි මාන මේවා ඉරවහා පාල වෙනවා මේ කියන ලෞකික ඥාන සම්පත් වලින් මේ නිසා සරුවක්යන් වහන්සේගේ නිදාන කිරීම ගැන අවසාන අතර වෙන නිදානයක් පහදා දුන්නා. ඒ නිදානිය තමයි මේ ගාථාවෙන් සඳහන් වෙන්නේ. යක්ඛ දානේන සීලේන සංයමේන ධම්මේන චේ නිදී සුනීතෝ හෝති ඉත්‍යා පුරිසස්සවා මෙන්න මේ නිදානය එක ජීවිතයකට නෙමෙයි දීර්ඝ සංසාරයේ දිව්‍ය මානුෂාදී අපමණ සැපක් දෙනදී මඟඵල නිවන් සුවේද සම්පූර්ණ කර දීමන සමර්ථ නිදානයක් මේ කියාගෙන යයි. යස්ස දානේන සීලේන සංයමේන ධම්මේනකේ නිදේශුනීතෝ හෝති ඉත්‍යා පුරුෂස්සවා ස්ත්‍රී කෙනෙකුට හරි පුරුෂ කෙනෙකුට හරි යම් කෙනෙකුට දානෙන්ද නිත්‍ය සීලෙන්ද උපෝසත සීලෙන්ද භාවනාවෙන්ද කියන සතර ආකාරයකින් නිදානියක් නිදා කරගන්න ලැබුණා නම් ඒක සුනිහිත නිදානියක් මනාව තන්පත් වූ නිදානියක් වෙනවා මෙතන කියවන පද හතරක් දානය, නිත්‍ය සීලය, උපෝසත සීලය, භාවනාව. සල්ලම කියන්නේ සීලය. ඒක කියන්නේ උපෝසත සීලය. ඊළඟට දමනය කියන වචනෙන් කියවෙන්නේ ආත්ම දමනය. ඉන්ද්‍රිය දමනය සියල්ලට අයිති වෙන්නේ භාවනාව. දානය, නිත්‍ය සීලය, උපෝසත සීලය, භාවනාව කියන මේ සතරාකාර නිදානිය යම් කෙනෙකුට නිදාන් කරගන්න ලැබුණා නම් එය කාවර නිදානයක් වගේම අනුගාමික නිදානයක්. කාවර කියන්නේ ස්ථාවරයි Tamanthට අයිති වෙන දෙයක්. ඒ වගේම ඒසෝ නිදී තුනීතෝ අජෙන්‍යෝ අනුගාමිකෝ මේ නිදානයේ මනාව නිදාගත වෙච්ච නිදානයක්. කාටවත් පැහැරගත නොහැකි නිදානයක්. තමා අනුවම සේනල්ලක් මේ යන නිදානයක්. මේ සතර මහා නිදානේ නිදාන කර ගැනීමේ නිදාන භූමි හයක් තියෙනවා. මේ දානය, නිත්‍ය සීලය, උපෝසත සීලය, භාවනාව කියන නිදාන හතරේ නිදාන කර ගැනීමේ භූමි තියෙනවා හයක්. චේතියම් හිත සංඝේවා පුද්ගලේ අතුකේසුවා මාතරේ පිතරේ වාපි අතෝ ජෙක්ඛම් නිභාතරි. මේ ජීවනේ නිදාන භූමි හයයි. චේතියම් හිත කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්බන්ධ පූජනීය ස්ථාන. ජීවමාන කාලයේ නම් ජීවමාන සරුවක්යන් වහන්සේ උදෙසා විහාරස්ථාන කරවන්න පුළුවන් ඒකත් කේතියි. පිරිනිවන් පෑවෙන් පස්සේ චෛත්‍ය රාජයන් වහන්සේලා ගොඩනංගනවා. ගොඩනඟෝ චෛත්‍ය රාජයන් වහන්සේලා පිළිදෙගුම් කරනවා. මල් පෙත් මං හැමදෙනවා. සුදුහුණු ආලේපනය කරනවා. කොත් පලන්දවනවා සූදාමානීක පලන්දවනවා තවත් තවත් පුද සත්කාර පවත්වනවා මේක අනුගාමික නිදානයක් එවැගේම බෝධීන් වහන්සේ නමක් රෝපණය කරනවා බෝධීන් වහන්සේගේ උපස්ථාන කරනවා ප්‍රාකාර වල්ලු මේවා සකස් කරනවා මලු පෙත්ලම් හැමදිනවා බෝධීන් වහන්සේට අය අගුණදායක දේවල් වලින් වළක්වලා බෝධීන් වහන්සේගේ දියුණුවට උපකාර සැලසෙනවා. ඒ කියන්නේ බෝධීන් වහන්සේගේ ගිරාපත් වෙන අතුරුකිනිවත් කරලා ඒවා ආදාන කරනවා. කුණු වැගිරෙන තැන් තියෙනවනේ මේවා ඉවත් කරලා බෙහෙත් කරනවා. මේ කොහොම අයිති වෙනවා? චෛත්‍ය වෙනුවට කරන උපස්ථාන වශයෙන්. එවාගේම ධ්‍යාන මාලිගා ඉදි කරනවා. බුද්ධ ප්‍රතිමා වහන්සේලා නිලවනවා. තවත් ඒ වාගේ බුද්ධ ධම් බුද්ධ ප්‍රඥාන් වහන්සේ උදෙසා වාසය උපස්ථාන සැලසීම පළවෙනි නිදානය. ඒ වගේම මේ පූජන ස්ථානයන් නිමිති කරගෙන තමන් නිත්‍ය සීල සමාදන්ව රකින්නවා. උපෝසත සීල සමාදන්ව රකින්නවා. පරිත්‍යාග කරනවා, පුද සත්කාර කරනවා, භාවනා කරනවා. සතරාකාර නිදානයේන පූජන ස්ථානයන් නිදී කරන්න පුළුවන්. සංඝේවා කිව්වේ එක භික්ෂුන් වහන්සේ නමකට මහා සංඝයා උදෙසා හෝ තන උපස්ථාන පින්කමයි. සංඝයා උදෙසා ආවාස කරවනවා, කුටිසෙනසුන් කරවනවා, සක්මන් මළු රාත්‍රිස්ථාන, දිවාස්ථාන, විනයගේවල්, කැසිකිලි වැසිකිලි පාසුකම්, ගමන් පාසුකම්, සෙනසුන් පාසුකම් සියල්ල ඇති කරනවා. සංඝයා උදෙසා චීවර පින්දපාත සේනාසන ගිලාන ප්‍රත්‍යයන් පරිත්‍යාග කරනවා. සංඝයාගේ ගිලානෝපස්ථාන කරන අසනීපාදයේ ප්‍රතිකාර කරන බෙහෙත් හේත් සපයා දෙන වෛද්‍ය පාසුකම් සලස්සලා දෙනවා ධර්ම දේශකයන් වහන්සේලාට ධර්ම දේශනා සඳහා කතාන වැඳෙන ඖෂධ වර්ග පරීක්ෂා කරනවා එවැගේම දුටු කන්නේ දෝෂණංගා වදිනවා පසඟේ පිහිටුවා වදිනවා අන්විලේ කර්ම නමස්කාර කරනවා පවන් සරනවා ආසන පනවනවා වඩා හිඳුනවා දෙපා දුවනවා මේ ආදී වශයෙන් කොතෙකුත් සංඝ රත්නය උදෙසා උපස්ථාන කරන්න පුළුවන්. ඒ වගේම සංඝ රත්නයේ ඉදිරියේ නිත්‍ය සීලයේ සමාදන්ව රැකෙනවා. උපෝසත සීලයේ සමාදන්ව රැකෙනවා. සංඝ රත්නයේ උදෙසා සංඝ ගුණාවර්ජන කරමින් භාවනා වඩනවා. මේ නිසා සංඝ රත්නයේදී මේ දානය, නිත්‍ය සීලය, උපෝසත සීලය භාවනාව කියන සතර ආකාර අනුගාමික පුණ්‍ය නිදානිය නිදාන් කරගන්න පුළුවනි. පුද්ගලයා අකුකේසුවා ආගන්තුක පුද්ගලයන් නිමිති කරගෙනද මේ අනුගාමික නිදානය කරගන්න පුළුවන්. ආගන්තුක පුද්ගලයෙකු සමීපයේ දෙනවා නම් පෙර ගමන් කළෝ පිළිගන්නවා. සුදුසු පරිද්දෙන් ආචාර කළා මෛත්‍රිය පවත්වනවා. වඩා නිදුවනවා. අවශ්‍ය අවශ්‍ය දේ සංග්‍රහ කරනවා. කෑම බීම, වත බුලතාදී සංග්‍රහ කරනවා. එවැගේම ආගන්තුක කුජලයන්ගේ ගුණේ අරමුණු කරගෙන Taman නිත්‍ය සීලය ආරක්ෂා කරනවා. ඒවා සමාදන් වෙනවා, භාවනා වඩනවා. ආගන්තුක කුජලයා සතුලෙක් වුණත් ඔහු වෙතේ මෛත්‍රිය වඩනවා. ඒ අනුව සලක බැලීමේදී ආගන්තුක කුජලයා නිමිත්තෙන්නේ දානය, නිත්‍ය සීලය, උපෝසත සීලය, භාවනාව කියන සතරම අනිදානෙ නිදාන් කරගන්න පුළුවනි. එවැගේම මාතලේ පිතරේ වාපි මෞපියන් දෙන්නත් පුණ්‍ය නිදානයක් නිදාන කරගන්න සුදුසු බිමක් මාතලේ කියන්නේ Taman හදා වඩාගත් මෞතුමියයි මේ මෞතුමිය කියන්නේ එසේ මෙසේ කෙනෙක් නෙමෙයි දරුවන්ට මුළු ජීවිතේම සකස් කර දුන්නේ මෞතුමියයි මෞතුමියගේ කුසේ දරුවෙකු පිළිසඳ ගත්තදා ඉඳලාම මේ මෞතුමිය කුණුරුවන් සරණ යමින් දෙවියන්ගේ බාරහාර වෙමින් දහසක් ආරක්ෂක සංවිධාන කරමින් තමයි මේ දරු වස්තුව කුසේ පෝෂණය කරන්නේ. පස්නේ වතුරෙන් වළකින උන් සීතල වතුරෙන් වළකින ඉරියව් විසම ඉරියව් වලින් වළකින විසම ආහාර පාන වලින් වළකින දේවාල ගානේ යන ඥානස්ථාන ගානේ යන සංගීත ගාන දෙන පිරිත් බණ ගාන කියවනවා කිවා ගන්නවා මෙත් වඩනවා ආශිර්වාද කරනවා දෙවියන්ට ආයාචනා කරනවා මේ දරුවාට සුබසිත ප්‍රාර්ථනා කරමින් මාස 9ක් 10ක් මව කුසේ පරිහරණය කරලා දුකසේ මේ ලෝකේ බිහුණාට පස්සේ මේ පිළිකර පොළ හදලා වඩලා දරුවාගේ කැතකුණු අතගාලා දරුවා වෙනුවෙන් සමාජ නිින්දක් නොලබා වෙහෙසලා බොහොම ආදරෙන් මේ දරුවස්ව ආරක්ෂා කරන්නේ මව්තුමියයි මව්පියන් දෙන්නාම සමාන සීලවන්ත වුණත් වැඩිම මහන්සි වෙන්නේ මව්තුමියයි. ඒසා මව්තුමිය කෙරෙහි නැනවත් දරුවෝ බෝසත් දරුවෝ පුදුම ගෞරවයෙන් මේ මෑණියන්ගේ සුබසත පිණිස මේ අනුගාමික නිදානයන් නිදාම් කරනවා. මෑණියන්ට කෑමෙන් දීමෙන් ඇඳුමින් පැළඳුමින් වතෙන් බුලතෙන් දෙහෙතෙන් හේතෙන් සලකනවා. නෑනීමෙන් ඇඟෙලීමෙන් ඉසපීරීමෙන් දෙපා දෙවීමෙන් නියපොතු බෑනීමෙන් ඇඳ ඇතුලේ කොට්ට මෙට්ට මේවා පිළිසුදු කර දීමෙන් වෛද්‍ය පාසුකම් සැලසා දීමෙන් කැතකුණු අතගාමින් නෑනියන් උපත්තාල සැලසෙනවා නෑනියන් නිසාම නිත්‍ය සීලය පිරිසුදු ආරක්ෂා කරනවා නෑනියන්ට කෑම දීම ඇඳුම් පැළඳුම් ආදී පරිත්‍යාගයේ දානයයි නෑනියන්ට දීර්ඝාසු නිරෝගී සුවපතා තවත් දන් පින්කම් කිරීමක් දානයයි මෑණියන්ට සුබසත සපතමින් තමා පිරිසුදු පංචශීලයේ ආරක්ෂා කර ගැනීමත් එවැගේම උපෝසත සීලයේ පීඨා රැකීමත් මෑණියන්ට මෙත් වැඩීම් ආදී වශයෙන් භාවනා වැඩීමත් කරමින් මෑණියන් නැමැති පින්කෙතෙහි අනුගාමික නිදාන අතර නිදාන් කර ගන්නවා. එවැගේම පිටරේ කියන්නේ පියාණන් වහන්සේ. පියාණන් වහන්සේ කියන්නේ මෑණියන්ට නොදෙවෙනි උපකාරවෝ කල්යාණ මිත්‍ර උත්තමයෝ ඒ පියාණන් වහන්සේ වෙතද නැනවත් බෝසත් දරු තමන් අදා වදාගත් පෝෂණය කළ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා ගුණයන්ගෙන් අදවතින්ම දරුවන්ගේ ජීවණය පැතු ඒ පියාණන් පෙද අද මෞතුමියට මෙන්න සීලයට උපස්ථාන සැලසෙනවා ඒ පියාණන්ගේ අභිවෘද්ධිය සඳහා දම් පින්කම් කරනවා යවනං උදෙසාදු කෑම බීම ඇඳුම් පැළඳුම් ආදී හැම දෙයකින්ම සංග්‍රහ කරනවා. මේවා සංග්‍රහ කරන්නේ තණ්හාවෙන්, ලෝභයෙන්, ආසාවෙන් නෙමෙයි. අපට දෙවියන්ගෙන්, ධර්මයන්ගෙන් කළගුණ උපකාර සැලකූ මේ මෞර්ය දෙපළට අපි මේ සලකන්නේ මේ දෙන්නාට අපේ උපස්ථානය දිව්‍ය ඖෂධයක් මෙන් වෙලා නිරෝගී බවට පත් වීමට හේතු වේවා අපි මෛත්‍රියෙන් කරුණාවෙන් ගෞරවයෙන් කළගුණ සැලකීමෙන් කරන උපස්ථාන දෙමින් මේ මෞපිය දෙන්න නිදුක් වෙත්වා නිරෝග වෙත්වා සුවපත් වෙත්වා ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ඥානයෙන් ගුණයෙන් වැඩෙත්වා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් වැඩෙත්වා මෙලොව වශයෙන් අවසාන මොහොත දක්වා සනිසිල්ලෙන් වෙසේ වෙසෙත්වා මතු අනාගතයේ සුගති ලෝකයේ පිදෙලා පාරමී පුරලා බව සසරින් එතරෙමි අමාමා නිවන් දකින්නට අප මේක උපස්ථානයේ උපකාර වේවා ආදි වශයෙන් මෛත්‍රී යුතුව ඒ මෞපියන්ට සත්කාර කරනවා මේ අනුව පියාණන් වහන්සේ නිමිත්තෙන්ද දානීය නිත්‍ය සීලය උපෝසත සීලය භාවනාව කියන සතරාකාර අනුගාමික නිදානේ නිදාන් කෙරෙනවා අතෝ ජෙක්තම් විභාතදී කිව්වේ තමන්ගේ මව්පස පියපස නෑයන් අතරේ තමන්ගේම සහෝදර සහෝදරියන් ඉන්නවා මව්පියන්ගේ සහෝදර සහෝදරියන් ඉන්නවා ඒ හැම වැඩිහිටියන්දම අර වගේම දානය නිත්‍ය සීලය උපෝසත සීලය භාවනාව කියන මේ සතර ආකාර නිදානයන් නිදාන් කරගන්න යොමු වෙනවා මේම අනුගාමික නිදාන අතරේ භූමි හයක නිදාන් කරගත හැකි බව මේ දේශනාවේ සඳහන් කොට වදාලා ඊළඟට දේශනාවේ සඳහන් වෙන්නේ මෙය අනුගාමික නිදානයක් මෙන්න සුනීත නිදානයක් මනාව තන්පත් වූ නිදානයක් කවදාකවත් භූමි කම්පාවකින් සෙලෙන්නේ නැහැ ජල ගැලමකින් මේක ගාගෙන යන්නේ නැහැ සොර සතුරන්න පැහැරගත හැකිවන්නේ නැහැ රජදරුවන් රාජසන්තය කළ හැකිවන්නේ නැහැ අප්‍රිය දායක දායාද දකාදීන් පැහැරගන්නත් බෑ මාර්ගිය පුත්‍රයාටත් මේක විනාශ කරන්නත් බෑ මේ කාර්යය සමානුවේ සෙවණැල්ලක් වගේම භවයෙන් භවයට හිතු ප්‍රතු සම්පත් ගෙන දැමීම සපුවත් බාට පමුණවන්නේ අනුගාමික නිදානයක් අසාධාරණ මඤ්ඤේ සංහතුරා හරණෝ නිදි අයිරාත ධීරෝ පුඤ්ඤානි යෝනිදි අනුගාමිකෝ තවත් දුරට මේ නිදානේ වස්නාකම දේශනා කොට වදාලා අසාධාරණ මඤ්ඤේ සං අන්නයක සාධාරණ වෙන්නා වූ නිදානයක් එන කාටවත්ම නිදා මේ නිදානේ සාධාරණ වන්නේ නැහැ. දැන් අපිට තියෙන ඉඩකඩම් අන්‍යයට සාධාරණ වෙන්නත් පුළුවන්. සංගදී මුතුමැණික නිසාර ධනේ ප්‍රවන්නයට සාධාරණ වෙන්න පුළුවන්. ඒ වගේ වතු පිටි කුමුරු අන්‍යයට සාධාරණ වෙන්න පුළුවන්. නමුත් මේකේ අනුගාමික නිදානේ කිසිම කෙනෙකුට සාධාරණ වන්නේ නැහැ. කෙනෙකුට පැහැරගත හැකි වන්නේ නැහැ. ඉන්නේ තුන් ආල ඇති ජෝති සිටුවරයාට ලැබුණ සත්මහල් දිව්‍යමේ සත්‍රුවන් ප්‍රාසාදයක්. මේ ප්‍රාසාදයේ වටේ කල්ප වෘක්ෂ හතරක්ද පහළ වුණා. එවැගේම ප්‍රාකාර වර්ග හතක් සත්‍රුවණින් පහළ වී තිබුණා. මේ මාලිගාව අභ්‍යන්තරයේ මණික් ආලෝකයෙන් ලැබෙමින් පැවතුණා. මේ විදිහේ මහා පුදුම දිව්‍යමේ ප්‍රාසාදයක් දකින්න ආවා බිම්බිසාර මහ රජුගේ ඒ කාලේ අජාසත් කුමාරයා ඇඟිල්ලෙන් අල්ලගෙන ඉන්න වයසයි. මේ කුමාරයා මේක දැකලා හිතුවා අපේ තාත්තා ජීවත් වෙන්නේ ගල්ගඩොල් ආදීන් කරපු මාලිගාවක. මේ මාලිගාව සත්‍රුවණින් කෙල්ලති. මම රජෙක්ලාසේ මේක තමයි රාජමාලිගා කරගන්නේ කියලා මේකට දැඩි ආශාවක් හිතේ දරාගත්තා. වැඩි කල නොගිහිල්ලා මාස 18ක 20ක වෙනකොට මේ අජාසත් කුමාරයා පියාමරා රාජ්‍යයටපත් වෙනවා. පළමුවෙන්ම කරන්න ගියේ මේ ජෝතේ සිටුවරයාගේ මාලිගාව රාජසන්තය කරගන්න එකයි සේනාවක් පිළිරාගෙන ගියේ. අවාසනාවකට එදා මේ පොයක් දවසේ එනිසා මේ සිටුවරයා යෝති සිටුවරයා මේ කොච්චර දිව්‍ය සමාන සම්පත් තිබුණත් මේව ඇලුනේ බැඳුනේ වෙලුනේ පැටලුනේ මුලා වුනේ නැහැ. එතුමා ඥානවන්තව සෑම පෝයක් දාසකම පෙරවත් සමාදන්ව භාවනා නියෝගීව ඉන්නවා වේලවනාරාමයේ ගිහිල්ලා. එදත් හරියට මෙතුමා සිල් සමාදන් වෙලා සිටිය දවසක්. මේ මාළිගාවේ ප්‍රාකාරවලු හතේම අධිග්‍රහයේ ඉන්නවා දේවතාවෝ 7000. මේ 7000 විශාල යුද සේනාවක් මවාගත්තා. මවාගෙන මේ මහරජුරුවන් ඇතුළු සේනාව වට කරන්න පටන් ගත්තාම රජුරෝ දුවන්න පටන් ගත්තා. මහා බිහිතුණු යුද සේනාව. මේ රජුරුවන් දුවගෙන දුවගෙන ගියේ ත්‍රිසත් එක්ක වේලවනාරාමේ දිහාවට. බැලුවාම දෙව්පිය සිටුවර ඇතන ඉන්නවා සිල් සමාදන් වෙලා. සිටුවරයාට කතා කළේ කීවා සමුන්නාංශයේ සිල් රකින්නවා නේද? තමුන් වහන්සේගේ ගේ යවත විශාල යුද සේනාවක් නවත්තලා ඇවිල්ලා නේද මේ සීල රැකෙන්නේ කියලා. සිටුවරේ කියා දේවයන් වහන්සේ මගේ නිවසේ දිගේ යුද සේනාවක් නැහැ. හැබැයි පුණ්‍ය සේනාවක් ඉන්නවා මට. ඒ තමයි මා රස සසරදී කරගන්නා ලද පුණ්‍ය ඵලය. මේ බලන්න මගේ දෑතේ තියෙනවා කල්ප රෝගයෙන් ගන්සා ගන්නා ලද නිලකල නැති මුදු මේවා මගේ අකමැත්තෙන් පුළුවන් නම් ගන්නයි කිව්වා. රජකුමාරට පුදුම කාය ශක්තියක් තියෙන කාලය වුණත් මේවා ගලව ගන්න බැරි වුණා. පස්සේ කිව්වා දේවයන් වහන්සේ මාසක නූල් පොතක්වත් කිසි කෙනෙකුට මගේ අකමැත්තෙන් ගත නැහැ ඒක මගේ පුණ්‍ය ඍතියක්. එසේ නමුත් මා කැමති සියල්ල මට පරිත්‍යාග කරන්න ශක්තිය තියෙන මේ බලන්නේ. පළසක් එල්ලා මුඳු ඇඟිලි යට කරනකොට මුදු සියල්ලම ගැලවී වැටුණා. ඒවා ඔක්කොම රජුරවන්න කෑගි දුන්නා. බොහොම වටිනා මුදු. රජතුමාට කිව්වා දේවයන් වහන්සේ මේ සම්පත් කියන ಜಾති දුක්ඛතාවයේ පටන් මහරජතුමා දක්වා කාටත් සාධාරණයි. මේවට ආසා නොකරන කෙනෙක් නැහැ. තමුන්නාසේගේ රට තමුන්නාසේ මට පැවරූ යුතු සිටු තනතුරු මම තමුන්නාසේත මගේ සිටතන තුරා පොහොබාර දෙනවා. තමුන්නාසේගේ රටේ තමුන්නාස කැමති දෙයක් කරගත නැනව මම නම් අය මගේ මාලිගාට යන්නේ නැහැ. මම පැවිදි වෙනවා කියලා පැවිදි වුණා. දවස් 7යි ගත වුණේ මාලිගාවත් ඉවරයි ප්‍රාකාර වල්ලුත් ඉවරයි කල්පුරුක්ෂයත් ඉවරයි දිස්පිටණියක් බාටපත් වුණා. ඒවා අතුරු දාන්න. එයින් පැහැදිලි වෙන්නේ කෙනෙකුගේ පුණ්‍ය සම්භාරය පුණ්‍ය විපාකය තව කෙනෙකුට පැහැරගත පුළුවන් <clears throat> පැහැර ගැනීමට පුළුවන් කමක් නැහැ. මේ නිසා තමයි අසාධාරණ මඤ්ඤේසං අන්‍යයට සාධාරණ වන්නේ නැහැ මේ අනුගාමික නිදානය. අචෝරාහරණෝ නිදී මේ නිදානේ සුරුම් පැහැරගන්නේ නැහැ. පහය ගමනීයේසු මේ ඔක්කොම සම්පත් අත්තර දාලා යනකොට ඒකම් ආදාය ගච්ඡති නේව රැගෙන යනවා. කෛරාත දීරෝ පුඤ්ඤානි යෝනිදී අනුගාමිකෝ එනිසා ඥානවන්තයා මේ වාගේ අනුගාමික නිදානයන් නිදාන් කටයුතුයි. ඒසදීව මනුෂ්‍යානං සබ්බකාම දදෝ නිදී යං යදේවාදී පත්‍යන්ති සබ්බමේතේන ලබ්ධති. මේ අනුගාමික නිදානේ නම් දෙවියන්ටත් මිනිසයන්ටත් කළ පින් ඇති සමටත් සබ්බකාම දදෝ සීලෝම සිතූ පැතූ සම්පත් ගෙන දෙන්නා වූ නිදානයක් වේනවා යම් යදේවාදිපස්සෙන්ති යම යම හිතනවා පතනවා නම් සබ්බ මේතේන ලබ්බති ඒ සියල්ල මේ අනුගාමික නිදානෙන් ලැබෙන්නේ සුවන්නතා සුස්සරතා සුසංකාන ස්වરૂපතා ආදිපත්‍ය පරිවාරා සම්බමේතේන ලබ්ධති සුවන්නතා මන ශරීර වර්ණය ලැබෙන්නේ අනුගාමික නිදානේ සුස්සරතා මනෝඥ කටහඬ ලැබෙන්නේ අනුගාමික නිදානේ එවැගේම සුසංඛානේ ස්වરૂපතා හැඩවරු කල ලැබෙන්නේ අනුගාමික නිදානේ ස්වરૂපී බව ලැබෙන්නේ අනුගාමික නිදානේ එවැගේම ආධිපත්‍ය පරිවාරා නායකත්වය ලැබෙන්නේ අනුගාමික නිදානේ හිතයිසේ පිරිවර ලැබෙන්නේ අනුගාමික නිදානේ මේ ඔක්කොම දෙවි කෙනෙක් නෙමෙයි දෙන්නේ සමාසල අනුගාමික පුණ්‍ය නිදාන අනුභවයෙන් ලැබෙන්නේ පදේශ රාජ්‍යං ඉස්සරියං චක්කවත්තේ සුඛං පියං දේව රාජ්‍යං පි දිබ්බේසු සබ්බ මේකේන ලබ්භති එකමනක් නෙමෙයි ලංකාද්වීපයේ වැනි ප්‍රදේශ රාජ්‍ය ලැබෙන්නේ ප්‍රදේශ රටවල රාජ්‍ය ලැබෙන්නේ අනුගාමික නිදානේ ඉස්සරියන් ඒ කියන්නේ මිනිස්යන්ට ප්‍රධානව ඉසුරුමත් උසස් තනතුරු ලබන්නේ අනුගාමික නිදාන. චක්කවර්තී සුඛං කියං. සාතුරු මහද්වීපයේ අධිපතිව චක්‍රවර්ති රාජ්‍ය ලබන්නේ අනුගාමික නිදානේ. දේව රාජ්‍යම්පි දිවි ලෝක හයේ දිවි රාජ්‍ය රාජ්‍යත්වයේ ලබන්නේ දෙව් රජ බව ලබන්නේ අනුගාමික නිදානේ මානුසිකාකේ සම්පත්‍ති දේව ලෝකේ කියා රති යාක නිබ්බාන සම්පත්‍ති සබ්බමේතෙන් ලබ්ධති මේ මනුෂ්‍ය ලෝකේ යම් යම් සම්පත් කියලා જાතියට ඒ කියන්නේ මනුෂ්‍ය ජීවිතයක් සුවසේ පවත්වා ගැනීමට අවශ්‍ය වෙන දේවල් දරුවල් ඉඩකඩම් වතු පිටි ගොමුරු යාන වාහන සංවිදී මුතුමැණික් කනිකාර ධානිය නිල මුදල් ආභරණ ඇඳුම් පැළඳුම් සුවක සුවනීත දූ දරුවන් සුවක සුවනීත කීකරු සේවක සේවිකාවන් හිතයිසී අමුදරුවන් අමු සැමියන් එවැගේම තවත් තවත් හිතයිසේ මව්පස පියපස ඥාතීන් මේ හැම දෙයක්ම මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය වෙන සම්පන්න ලැබෙන්නේ මේ අනුගාමික පුණ්‍ය නිදානේ. දිව්‍ය ලෝක හයක් තියෙනවා චාතුරු මහා රාජික, තාවතින්ස, යාම, ත්‍රිසිත, නිර්මාරතේ, පරිනිර්මිත වසවර්ති කියලා. එකින් එක එක ඉහළ ඉහළ සම්පත් අධිකයි. ඒ මේ දිව්‍ය ලෝකවල සියලෝම සම්පත් ලැබෙන්නේ අනුගාමික නිදානේ. රූපාචර ධක්ම ලෝක කියන සුද්ධාවාස හැර 11 ඒ සුද්ධාවාස 11 මේ සුද්ධාවාස පහර ඉතිරි 11 ඥානසුව ලැබෙන්නේ අනුගාමික කොන්නේ ගානේ සුද්ධාවාස පහේ උපදින්නේ අනාගාමීන් වහන්සේලා ඒ සත්‍යයට පත්වන්නේ අනුගාමික පුණ්‍ය නිදානයේ අරූප ලෝක හතරක් තියෙන අය උපදින්නේ අනුගාමික පුණ්‍ය නිදාන අනුභවයේ මිනිසා මනුෂ්‍ය ලෝකයේ සම්පatti, චක්‍රවර්ත සම්පatti, එවාගේම දිව්‍ය රාජ සම්පatti, දිව්‍ය ලෝක සම්පatti, භ්‍රම ලෝක සම්පatti මේ සියල්ලම ලැබෙන්නේ සිදු කරගන්නා ලද අනුගාමික පුණ්‍ය නිදානේ. නිත්‍ය සම්පද මාගම්ම යෝනිසෝ මේ පයුඤ්ජතෝ විද්‍යා විමුක්ති වශී භාවෝ සම්බමේතේන ලබ්ධති. කල්යාණ මිත්‍රේ ගුරු උතුමන් ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදානේ. කල්යාණ මිත්‍ර දෙමව්පියන් ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදානේ. එවැනි කල්යාණ මිත්‍රයන්ගේ හොයනට පැමිණ යෝනිසෝ වේ පයුඤ්ජතු නුවණින් යුතුව සිල් රැකීමෙන් නුවණින් යුතුව සමත භාවනා වඩමින් නුවණින් යුතුව විපස්සනා භාවනා වඩමින් හිත දියුණු කරන් ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදානේ. විද්‍යා විමුක්ති වසීභාවෝ ඒ කියන්නේ ත්‍රිවිද්‍යා ඥාන ලැබෙන්නේ අනුගාමික පුණේ දානි. ත්‍රිවිද්‍යා කියන්නේ ඉරිදි විදක් ඥාන, උබ්බේ නිවාස ඥාන, දිබ්බ චක්ඛු ඥාන, ආසවාක්ඛේ ඥාන කියන තුන ත්‍රිවිද්‍යාව. අෂ්ට විද්‍යාව කියන කොට තවත් ඔකට පහක් එකතු වෙනවා. සත් අභිඥා කියන තැනේදී ඊදි විදඥාන, දිව්‍ය සෝත ඥාන, පරිචිත්ත විඥාන ඥාන, పూర్වේ නිවාසාන සමුති ඥාන, දිව්‍යං චක්ෂර විඥාන සහ ආස්වාක්ෂේකර ඥාන කියන හය ගැනිනවා. එසේ ත්‍රිවිද්‍යා, සත් අභිඥා, අෂ්ට විද්‍යා, පසල චරණ ධර්ම මේ ඔක්කොම ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදානේ. පටිසම්භිදා විමුක්තාතේ යාච ශාවක පාරමී පච්චේක බෝධි බුද්ධ භූමි සබ්බමේ තේන ලබ්ධති අර්ථ ප්‍රතිසම්භිදා ඥානය ධර්ම ප්‍රතිසම්භිදා ඥානය නිරුක්ත ප්‍රතිසම්භිදා ඥානය ප්‍රතිභාන ප්‍රතිසම්භිදා ඥානය කියන්නේ පටිසම්භිදා ඥාන සතර ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදානේ විමුක්තාති කියලා විමුක්ඛ අටක් කියනවා ඒ විමෝක්ෂාට ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදානේ. විමෝක්ෂාට නමින් හැඳින්වෙන්නේ රූපී රූපානි පස්සති. අධ්‍යත්තං අරූප සංඤේ බහිද්ධා රූපානි පස්සති. සුභන්තේව අදිමුත්තෝ හෝති. ආකාසානං ඡායතනං විඥානං ඡායතනං ආකින්චඤ්ඤායතනං නේව සංඥා නා සංඥාතනං සංඥා වේදේත නිරෝධෝ මේ කියන සමාපatti ක්‍රම අටක් තියෙනවා. ඒ ඒකට කියනවා අෂ්ඨ විමෝක්ෂ කියලා. භූති රූපානිපස්සති කියන්නේ භාවනා කරන යෝගාවචරයේ තමන්ගේ කේසා ලෝමා නකා දන්තා වැනි ශරීර කොටසක් අරමුණු කරගෙන වඩනවා කසින භාවනාවක් වර්ණ කසින භාවනාවක් කේසා අරමුණු කරගෙන නීල කසිනේ වඩනවා එවාගෙම ඇගේ තියෙන කහපාට නැත්නම් පිටේ තියෙන කොටසේ තියෙන කහපාට නේදෝ කියන කොටසේ තියෙන කහපාට අරමුණු කරගෙන පීතකසනේ වඩනවා. ලේ අරමුණු කරගෙන ලෝහිතකසනේ වඩනවා. දත් ඇට ශරීර අස්ති අස්ති කොටස් අරමුණු කරගෙන ඕදාත කසින වඩනවා. තමන්ගේ ශරීරයේ කොටසක් අරමුණු කරගෙන අපි හිතමු ඉසතේ අරමුණු කරගෙන නීලං නීලං නීලං කියලා භාවනා කරමින් ඉන්න පමණින් ධානය වැඩෙන්නේ නැහැ. ඒක ඒකට කියන පරිකර්ම කිරීම කියලා. නැත්නම් භාවනා පටන් ගැනීම. තමන්ගේ ශාරීරික කොටසකින් භාවනා පටන්ගෙන තවත් බොහෝ දෙනෙකුගේ හිසකෙස් තමයි සමීපයේට හිතින් ගන්නවා. හිතින් අරගෙන නීලං නීලං කියලා වඩමින් ඉන්නකොට පරිකර්ම නිමිත්ත ඉක්මවා උග්ගා නිමිත්ත කියන අරමුණ ලැබෙනවා. ඒක ඉක්මවාගෙන ප්‍රතිභාග නිමිත්ත අරමුණ ලැබෙනවා. නීල කසින ප්‍රතිභාග නිමිත්ත ලැබෙනවා. ඒක උඩයට සරස අනන්ත ලෝක ධාතුල ආලෝකේ විහිදුවනවා. ඒ නැග්නේට තියාගෙන ප්‍රථම ධානය උපදවනවා. දෙවෙනි තුන්වෙනි හතරේ ධානත් උපදවනවා. අරෝප සමාපත්තිය උපදවනවා. මෙන්න මෙහෙම කේසා අරමුණු කරගෙන තමන්ගේ ශරීරයෙන් බාහිර අරමුණේදී ප්‍රතිභාග නිමිත්ත ලබනවා. ඒකයි රූපී රූපානි පස්සතිය කියලා වදාළ අෂ්ටවි සමාපatti අෂ්ට සමාපatti ලබා ගන්න පළවෙනි අරමුණ. මේ වාගේ කහපාට අරමුණු කරගන්නවා. ඒ වගේම ලේ පාට අරමුණු කරගන්නවා සුදු පාට අරමුණු කරගන්නවා. මෙසේ තමාගේ ශරීරයේ දෙයක් අරමුණු කරගෙන බාහිර දේකොත් අරමුණු කරගෙන ප්‍රතිභාග නිමිත්ත ලබා අෂ්ට සමාපatti ලබනවා නම් ඒකට කියනවා පළවෙනි විමෝක්ෂය කියලා. අජ්ජත්තං අරූප සංඤේ බහිද්ධා රූපානි පස්සති කිව්වේ තමන්ගේ ශාරීරික දෙයක් බලන්නේ නැතුව පතරේ කසින ආපෝ කසින තේජෝ කසින වායෝ කසින ආදී බාහිර කසින ආරමුණක් ගැන ප්‍රතිදාග නිමිත්ත උපදවාස සමාපatti ලබනවා ඒකට කියනවා දෙවෙනි විමෝක්ෂය කියලා සුභන්තේ අදිමුත්තෝ හෝති කී වේතුන් යන්නේ ඉතාමත්ම දිලිසෙන නිල් පාට, දිලිසෙන කහ පාට, දිලිසෙන සුදු පාට, දිලිසෙන රතු පාට මේවා අරමුණු කරගෙන අස්ස සමාපatti උපදවනවා. ඒක තුන්වැනි විමුක්තියයි. හතරවැන්න තමයි ආකාසානං ඡයතනිය. ඒ කියන්නේ කසින භාවනාවක් වඩලා රූපාවචර ධාන හතර ලබාගෙන ඒ ධාන හතරයි ප්‍රතිභාග නිමිත්ත උගුලවලා ආකාශ ප්‍රඥාප්තිය අරමුණක් අරගෙන අනන්තෝ ආකාශෝ කියලා ආකාසානංචයතනෙ වඩනවා. ඒක පළවෙනි ආකාසානංචයතන විමෝක්ෂයයි. ආකාසානංචයතනේ ලබාගත්යන් පස්සේ ඒක ආදීනව ශලකලා ඒ ආකාසානංචයතන ධ්‍යාන සිත අරමුණු කරගෙන විඥානංචයතන උපදවනවා අනන්තං විඥානං කියලා. ඊළඟට ඒ විඥානයාගේ උත්පාදක්ෂණයේ තිතික්ෂණයේ බංගක්ෂණයේ නැති බව සැලකලා නාස්ති භාව ප්‍රඥාත් අරමුණු කරමින් තුන්වෙනි ආකින්චඤ්ඤාතන සමාප්‍රත්‍ය උපදවනවා ඊළඟට ආකින්චඤ්ඤාතන ධ්‍යාන චිත්තේ බොහොම සාන්තයි ප්‍රණීතයි කියලා මෙනෙහි කරමින් ධ්‍යාන වඩලා නේව සංඥා නා සංඥාතන සමාප්‍රත්‍ය උපදවනවා ඒක හත්වෙනි විමෝක්ෂයයි නිරෝධ සමාප්‍රත්‍ය නමින් හැඳින්වෙන්නේ අනාගාමීන් වහන්සේ නමක් හෝ රහතන් වහන්සේ නමක් හෝ පසේ බුදු කෙනෙකුන් වහන්සේ හෝ ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ හෝ කැමති වේලාවක් වැඩිම ගන්න දින හතක් හිත නිරුද්ධ කරලා ඉඳීම සඳහා නිරෝධ සමාපත්තියේ සූදානම් වෙනවා සුදුසු තැනක වාඩි වෙලා පළමුවෙන් පසින භාවනාවකින් පටන් ගන්නවා පඨවි ප්‍රශ්නේ වඩලා පඨවි ප්‍රශ්නේ ප්‍රථම ඥානයේ සමයදල ඒක විදර්ශනා කරනවා. දෙවෙනි ඥානයේ සමයදල ඒක විදර්ශනා කරනවා. මේ තුන්වෙනි සතරවෙනි ඊළඟට ආකාසානංචයතන විඥානංචයතන කියන එක එක ධානයේ සමයදලා ඒකෙන් නැගිටලා ඒක විපස්සනා කරනවා. ඊළඟට හත්වෙනි හත්වෙනි ආකින්චඤ්ඤාතන සමාපත්තියේ සමයදලා එතෙන්දී අදිෂ්ඨාන හතරක් කරගන්නවා. නානාබද්ධ අවිකෝපන සත්තුපක්කෝසන සංඝ ප්‍රතිමානන අද්දාන පරිච්ඡේද කියන කණු හතරක් අදිෂ්ඨාන කරගන්න. නානාබද්ධ අවිකෝපන කියන්නේ තමන්ගේ ශරීරගත දේට කවදාකවත් මේ නිරෝධ සමාපත්තිය තුලදී විනාශයක් වන්නේ නැහැ දින්නෙන් ජලයෙන් අවියවද මොනම දෙයකින්වත්. නමුත් තමන් සතු කුටිය, සෙනසුන, පියවර, පාත්‍ර ආදී පරිස්කාර ගැන අදිෂ්ඨාන කරනවා මා මේ නිරෝධ සමාපත්තියේ වැඩෙන කාලය තුලදී මේ මේ දේවල් වලට ගින්නෙන් ජලයෙන් අවියාවද වලින් සොර සතුරන්ගෙන් සතුන්ගෙන් මොනම දෙයකින්වත් විපතක් නොවේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒ නාමබද්ධ අවිකෝපන අදිෂ්ඨානය. සත්පුපක්කෝෂණ කීවේ ශ්‍රාවකයන් වහන්සේ නමක් නම් බුදුරජාණන් වහන්සේට තමා සම්මුඛ වෙන්න අවශ්‍ය නම් පණිවිඩ කරුවෙන් ඉස්සර වෙලා සමාප්‍රත්‍යයෙන් නැගිටීවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. ඒක සත්තුපක්කෝසනි. සංඝ ප්‍රතිමාන කියන්නේ වික්ෂු සංඝයා වහන්සේනේ තමන් අවශ්‍ය නම් පණිවිඩ කරු ළඟටෙන් ඉස්සර වෙලා ඥාන සමාපත්තියෙන් නැගිටීම සිද්ධ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. ඒක සංඝ ප්‍රතිමාන නේ. අද්දාන පරිත්‍යයද කියන්නේ කාලයේ තමන්ට මේ සමාපත්තියේ සමවැදෙලා ඉන්න අවශ්‍ය තියනවාද කියලා බලන්න ඕනේ. මොකද සමාපත්තිය ඇතුලේ අපවත් වෙන්නේ නැහැ, පිරිනුවන් පාන්නේ නැහැ. එතකොට එහෙම සමාපත්තිය තුලේ පිළිනවම් පාන්න වෙනවා නම් වහාම සමාපත්තියෙන් නැගිටීම සිද්ධ වෙනවා. එතකොට අවසාන මොහොතේ කළ යුතු යුතුයකම් කරන්න කාලය මදි වෙනවා. යුතුයකම් තමයි අනාගාමි කෙනෙක් රහතන් වහන්සේ නමක් හරි පින්වම් පාන්න ඉස්සර වෙලා යදී කියන්නේ සබ්‍රාහ්මචාරීන් වහන්සේලාට ආවාද කරනවා. තමන්ගේ අධිගම ගැන ප්‍රකාශනය කරනවා. තමගේ කුටි සෙනසුන් ආදී තන්පත් කළ සංඝයාට බාර දෙනවා. මේ ආදී කටයුතු රැසක් තියෙනවා පින්වම් පාන් නිස්සරේ. ඒවා කරගන්න කල මදි වෙන නිසා අර විදිහට ආයුෂාස්කාරයක්ද කියලා බලනවා. තවත් කාරණයක් තමයි ආයුෂාස්කාරය තියෙනවා නම් තමා කැමති වරුවක් හරි දවසක් හරි දවස් දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් හරි අදිස්ථාන කරගන්නවා. ආවන් වෙලාව දක්වා මම නිරෝධයෙන් වඩින්නේ වැඩින්නේ කියලා. මේක තමයි අද්දාන පරිච්ඡේද. ඔය කියන අදිෂ්ඨාන හතර සිද්ධ කරලා නේව සංඥා නා සංඥාතන කියන හතර වෙනි අරූප සමාප්පාතයට සමවදිනවා. චිත්තක්ෂණ දෙකක් ජීතන චිත නිරුද්ධ වෙනවා. චිත්ත, ඡයසික, චිත්තගේ රූප සියල්ලම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙලා තම අදිෂ්ඨාන කළ කාලයේ සිටකෙන් සිත පවතින්නේ නැහැ, චිත්තගේ රූප පවතින්නේ නැහැ. කර්මජ රූපයි, උපජ රූපයි, ආහාර රූපයි ඒ ශරීරයේ තියෙනවා. ඒ ශරීරයට කිසිම දෙයකින් හානි වෙන්නේ නැහැ සමාපත්තිය ඇතුළේදී. කිනිකුන් අහලා ඇතිනේ සංජීව සංකේත්‍ය සංකේත්‍ය රහතන් වහන්සේ හත් අවුරුදු වරුන්නේ දිලි පූජාවක් කරන තැනට වැඩම කරවාගෙන ගිය වෙලාවේ උන්වහන්සේ නිරෝධයට සම්යදුණා. අත්කණ්ඩක් දෙකළු කරන තරම් මහා බලගත්ු කඩුවකින් මේ කුඩා ස්වාමීන් වහන්සේගේ දෙල්ලට පාරක් ගෑවන හොර දැටුවා. මේ කඩුවේ මුවාත දෙකට නැමිලා ගියා. දෙවෙනි වර කැල්ලා ගියා. මේ මොකද? නිරෝධ සමාපත්‍ය අනුභවය. පක්ෂන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක අග්‍ර ශ්‍රාවකේ සංජීව රහතන් වහන්සේ ගහක් මුල පාරයිනේ ගහක් මුල නිරෝධයෙන් හිටියා යතෝදේ නැගිටින්නේ නෙකියේ. පාරේ අනේ නැතු දැකලා මේ ස්වාමීන් වහන්සේ වාඩි වෙලාම පිරිනුවන් පාන නේද කියලා දර ගොඩක් ගහලා ගිනි කියලා ගියා. බෞද්ධ උදේ ස්වාමීන් වහන්සේගේ ශරීරය පුරාම අලු තිබුණා නමුත් ඒවා ගසා දාලා නැගිට. සූර්යයේ නූල් කොටක්වත් පිච්චලා මේවා තමයි ඒ සමාපත්තිය අනුභාව. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දේක ශේෂකලාවන මිගදායේ පොය දාසක ඉෂකේස් බාල හඳ එළියේ සමාපත්ති සූයේ සිටියා. ආගියන නන්ද කියන මහා නපුරු ධාමනික යක්ෂයේ මේ උතුමන් වහන්සේගේ සිරස් තලයට මහා අතුරු පහරක් ගැහැවා. මේක දිවසෙන් දැක්ක මුගලන් මහරහතන් සුදු ඉක්මනින් ඇවිල්ලා කතා කළා. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට වේදනාවක් නැද්ද? නෑ මොකුත් නෑ. ඔබ වහන්සේට මේ නන්ද කියන යක්ෂයා පතුල් පාරක් ගහමම දැක්කා. ස්වාමීන් ඒක මේ ඇතෙක් තරම් ගලකට ගහවනම් ගල කුඩු වෙනවා. නමුත් ඔබ වහන්සේගේ ශාන්ත සමාපත්තිය නිසා ඔය වේදනාවක් නෙවෙයි කියන්නේ. මේ වාගේ නිරෝධ සමාපත්තිය ඇතුළතදී මොනම දෙයකින්වත් ජීවිතාන්යක් වන්නේ නැහැ. මේක අටවැනි විමුක්තියයි. මේවා ලැබෙන්නේ නිසා නෙමෙයි අනුගාමික කුණනිගාමී. එවාගෙම යාස ශ්‍රාවක පාරමී. ශ්‍රාවක පාරමී කියන්නේ සාරිපුත්‍ර මහා මෞර්ජල්‍යයන් මහරහතන් වහන්සේලා වැනි අග්‍රස්ථාවක තනතුරු ලැබෙන්නේ අනුගාමික කුණනිගාමී. මහා සාරාත්මේ මහා ශ්‍රාවක තනතුරු ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදානේ. සහත් භෝගේ ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදානේ. අනාගාමී සත්‍යේ ලැබෙන්නේ අනුගාමික නිදානේ. සකදාගාමී මාර්ගඵල ලැබෙන්නේ අනුගාමික නිදානේ. සෝවාන් මාර්ගඵල ලැබෙන්නේ අනුගාමික නිදානේ. ධානාමිඥා ලැබෙන්නේ අනුගාමික පුණ්‍ය නිදානේ. දයාසංකේය කල්පලක්ෂයක් බෝධිසම්භාර පුරා පසේ බුදුවරයන් වහන්සේලා පහළවන්නේ අනුගාමික පුණ්‍ය නිදානේ සාරා සංකේ කල්පලක්ෂයක් හෝ අතා සංකේ කල්පලක්ෂයක් හෝ සලසා සංකේ කල්පලක්ෂයක් තරම් හෝ දිගු කලක් තිස්සේ බෝධිසම්භාර පුරා ලෝතුරා බුදුරයන් වහන්සේලා පහළවන්නේ අනුගාමික කුණ නිදානය අනුභවයේ මෙන්න මේ ආනිසංස සම්භාරයක් දේශනා කරලයි අන්තිම ගාථාව සරුවක්යන් වහන්සේ මේ සියල්ල සම්පින්දනය කරමින් දේශනා කෙළේ. එවං මහින්దికා ඒසා යදිදම් පුඤ්ඤ සම්පදා තස්මා ධීරා ප්‍රසංසංකේ පණ්ඩිතා කත පුඤ්ඤතං මේ දේන සලකා බැලීමේදී මේ පුණ්‍ය සම්පදාව නම් මහත් නිර්දීයකි. එනිසා බුද්ධ ආදී පඬිතෝත්තමයන් වහන්සේලා, දීර්වීර උත්තමයන් වහන්සේලා කලකින් ඇති බව උතුම් කොට වර්ණා කර සිටින එකයි අන්තිම ගාථාවෙන් දේශනා කළේ. එතන මේ මහිද්దికා කියන වචනේ තේරුම් රාශියක් තියෙනවා. මේ ලෝකේ කියනවා ඉර්ධි බල 10ක්. ඉර්ධි බල 10ක් තියෙනවා. අදිෂ්ඨාන ඉර්ධිය, විකුරුවන ඉර්ධිය, මනෝමිර්ධිය කියලා තුනක් තියෙනවා මුලට. ඒවා අභිඥා බලය. අදිෂ්ඨාන ඉර්ධිය කියන්නේ අභිඥා බලලාදී කෙනෙක් ඉන්න තැනින් නොසෙල්නේ අදිෂ්ඨාන බලයෙන් යම් යම් දේවල් නිර්මාණය කරනවා. මහා පොළොව ජලය කරන්න පුළුවන්, මහා ජලයේ පොළොවක් කරන්න පුළුවන්. ඔය වගේ දේවල් අදිෂ්ඨාන බලයෙන් සිද්ධ කරනවා. ඒ අදිෂ්ඨානෙ කියයි. විකුරුණේදී කියන්නේ යක් පෙරහැර පෑම. එක්කෙනෙක් වෙලා බොහෝ දිනක් වාට නැමී පෙනී යනවා. බොහෝ දිනක් වෙලා එක්කෙනෙක් වාට නැමී පෙනී යනවා. දස් ගල් පරිවත විනිවිද ගමන් කරනවා. ආසේ සක්මන් කරනවා ආසේ පරියන්කෙන් වාඩි වෙලා ඉන්නවා එවැගේම බ්‍රහ්ම වේශ ගන්නවා යක්ෂ වේශ ගන්නවා හංස වේශ අශ්ව වේශ ගුරුළු වේශ নানা ප්‍රකාර වේශ විලාස මවා ගන්න පුළුවන් ඒවට කියන ඉරිදි වේලා විඥාව කියලා ඒ වගේම මනෝමිරිය කියන්නේ සමාහා සමාන රූපමවා පෑමේ ඉරිදි බලයයි කුලකන්තක රහතන් වහන්සේ වාදී දෙලපන්තක රහතන් වහන්සේට මාස 4ක් යනතුරු ගාථාවක් පාඩම් හිටියේ නැහැ. කර්ම විපාකයක්. නමුත් බුදුරජාන් වහන්සේගේ උදෑසනකදී සුදු පාට දිලිසෙන ලේ සුකඩා පතර දීලා රජෝ හරණම් කියලා මෙනෙහි කරන්න දුන්නා. ඒක වදාන යනකොට අසුභ සංඥා පහළ වෙලා හිත සමාධි වුණා. සමාධිය තුළින් විපස්සනා ඥාන වැඩුණා. ඒ සුළු මොහොතේම සියලු කෙලෙස් නැසරහත් වුණා. කල්ප ලක්ෂයක් දරුම් පුරාගෙන වෙ තිබුණා මනෝම irdi මනෝමය irdiලාභයෙන් අග්‍ර වෙන්නේ. ඒ තනතුරේ මොහොතේම ලැබුණා ත්‍රිපිටක ධාරිත් වුණා. ඒ නාමයේදී දන්සලට දානේ බෙදෙන තැනට වැඩම කරවගෙන යන්න ජීක වෛද්‍යවරයාගේ නියෝජිතයේ කෙනෙකුට චුල්ලපන්තක ස්වාමින් වහන්සේ ඒහා සමාන දහසක් දෙනාම වා තිබුණා. මේවට කියන්නේ මනෝමය irdi. බුදුරජාන් වහන්සේ සමාත යමමහ පෙළහැර පෑමෙන් අවස්ථාවලදී නිර්මිත බුදුරුවක් මව ආපාදෝ. ඒවා මනෝමය ඉර්ධිය. මේ වගේ මනෝමය ඉර්ධිය ලැබෙන්නේ ඒකත් අර කුණ්‍යනිගානයේ බලයෙන් තමයි. තා පේනවා ඥාන විස්පාර ඉන්දිය සමාධි විස්පාර ඉන්දිය කියලා දෙකක්. ඒ කියන්නේ යම් කෙනෙක් රහත් වෙන්නම උපන්නා නම් රහත් කෙනෙකුට මොනම දෙයකින්වත් ජීවිත හානි වන්නේ නැහැ. බක්කුල මහ රහතන් වහන්සේ උපන්න දවසේදී ගමේ නාවන්න ගෙනියලා මාළුවෙකු ගින ගත්තා. මාළුවෙකු විසින් ගිල ගත්තා. නමුත් මේ දරුවා මාළුවාගේ කුසේ ජීවිතාල නොවි ආරක්ෂා වුණ පසු කාලයක දෙගොල්ලක් හදා වඩා ගත්ත නිසා ද්වක්කෝල කෙන තේරමින් බක්කුල නම ඇති වුණා අවුරුදු 80 දී පැවිදි වුණා අවුරුදු 80ක් තවත් ජීවත් වුණා අවුරුදු 160ක් පරමාසු වින්දා උනාසේ රහත් වෙන්න උපන්නේ අරිහත් මාර්ගඥාන අනුභවයෙන් මානුවාගේ කුස තුළ ජීවිතානි නොවේ පැතුණා. මේ ඥාන විස්පාරයේදී සංකීර්ණ ස්වාමීන් වහන්සේ සරත් නුවර සිටුගෙදරක කුළුඳුල් දරුවෙක් මේ දරුවා කුසේ ඉන්න කාලේ මව කලුරේ කළා. උපදින්න තියෙන වෙලාවේ තමයි මේ සිද්ධ වුනේ. යම මමගේ ශරීරයේ දරසෑය ආදාන කළ දෙමව්පියෝ අනිත් නෑයෝ ගෙදර ආවා. පවදා උදේ ගිහින් බලනකොට මේ කුසේ හිටිය දරුවා ගිනි ගොඩේ ඉන්නව නොපිච්චි. මේක තමයි පුදුම ඉර්ධියක්. ඒ ගිනි ගොඩේ පිච්චෙන්නේ නැතුව මේ දරුවා හිටියේ ඒ ජීවිතේ රහත් වෙන්න උපන් දරුවෙක් නිසායි. ඒ දරුවා මුතුන් මිත්තෝ හදාගත්තා වාසාතේදී සරුවත් මහ රහතන් වහන්සේට දුන්නා මහාන කරගන්න ඉසෙකතොද බානකොටම සෞඛලේශනසා රහත් වුණා. දබ්බ මල්ල පුත්ත තිස්ස ස්වාමීන් වහන්සේත් මේ වගේ කුසිනාරා කුසිනාරා නුවර රාජකුමාරයෙකුගේ කුණුදුරු දරුවයි. මේ දරුවා උපදින්න ඉන්න වෙලාවේ මව කලුරිය කළා. ආදානක වන වෙලාවේ දරු ගර්භයේ කුර කුකුලලා මේ දරු වස්තුව දරු ගොඩවල රැඳුණා. දරුවා ජීවත් හිටියා. මේ දරුවා අදාගත්ත වැඩි හිටියෝ. මේ දරුවක් වාස හතේදී බුදුරජාණන් වහන්සේට පැවරුවා පැවිදි කරවා ගන්නේ පැවිදි වෙන්නේ සෙනසුදු බාලගොතම සෞකලස් නසා රහත් වුණා. අරහත් වෙන තුමුණු පිනේ මහිමේ තමයි අර මව් කුසේදීවත් දරසෑයේදීවත් අන්තරාණගේ ජීවත් වුනේ. මේ වාට කියන්නේ ඥාන විස්පාරින්දිය කියලා. ඔය වගේ සමාධි විස්පාරින්දිය තමයි මම මුලින් සඳහන් කළේ. ඒ කියන්නේ <clears throat> සංකේති රහතන් වහන්සේගේ සමාපatti බලය එවැගේම සංජීව මහ රහතන් වහන්සේගේ සමාපatti බලය සරියුත් මහ රහතන් වහන්සේගේ සමාපatti බලය තවත් ඒ නිරෝධ සමාපත්තිය නැතත් සාමාවතී කළ මෛත්‍රී ධ්‍යාන බලයෙන් විෂපෝයේ කලේ නොඇදීම එවැගේම උත්තරාර්ධයේ <clears throat> ශරීරයේ ගිනියන් වෙච්ච කකාරේකී තෙල් වැක්කරු වෙලාවේ මෛත්‍රී බලයෙන් ඒ වශයෙන් වේගිය ඇති මේ ඔක්කොම සමාධි විස්පාරයේදී තාතින ආර්ය ආයිද්ද කියලා ඉන්දියා ඒකේ රහතන් වහන්සේ අනිකුත් ජනතාව පිළිකුල් කරන දේ කෙරේ පිළිකුල් නැතු ඉන්නවා. සමන් වහන්සේ අනිකුත් දෙන බොහෝම ඇලුම් කරන දේ අසුභ වශයෙන් බලා ගන්නවා. මේ වාගේ පිළිකුල් කෙදෙහි පිළිකුල් නැතු ඉන්න පුළුවන් වන්නේ සුබ දෙහි අසුභ වශයෙන් දකින්න පුළුවන් වන්නේ රහත් ගුණයක් මේකට කියනවා ආර්ය ඉර්ධිය කියලා. තව කියනවා කම්ම විපාක ජෛර්ධිය කියලා එකක්. ඒ කියන්නේ දැන් මේ පක්ෂීන් අහසේ ක්‍රියාසල කරනවා කර්ම විපාක ජීර්තිය. භූත පිසාච කුම්බණ්ඩ ආදීන් අහසේ ගමන් කරනවා කර්ම විපාක ජීර්තිය. භූත පිසාච කුම්බණ්ඩ ආදීන් විශ්වලා ගන්නවා කර්ම විපාක ජීර්තිය. අහසේ දෙවි දේවතාවෝ ගමන් කරනවා කර්ම විපාක ජීර්තිය. අහසේ දෙවියන්ට දිරස් කියනවා කර්ම විපාක ජීර්තිය. දෙවකන් කියනවා කර්ම විපාක ජීර්තිය. මේ වාට කියනවා කර්ම විපාක ජීර්තිය. සමහර කෙනෙක් අකුසල පැත්තටත් බලපානවා. සමහර කෙනෙක් ලස්සන ගෙඩි තියෙන ගහ දැකලා ඔකට හෝල් වෙනවා. එතකොට ඒ ගෙඩි කඩා වැටෙනවා කුණු වේනවා. ඔකට කියන්නේ අස්වාව අදිනවා කියලා. ඔය වගේ අකුසල පැත්තට මේ කර්ම විපාක දිර්ගිය බලපානවා. සමහර විට මහා දුක්ඛදායක දේවල් වලටත් මේ කර්ම විපාකේ බලපානවා. ආනන්ද සිටවරියා පිනක් දාන නොකර මහා පාප කර්මයන් කරගෙන ඊයින් නැරිලා ගින් සැඬොල් ගමක උපන්නා. උපන්න සඳවල ගමේ ගෙවල් 1000ක් තිබුණා. මේ ගෙවල් 1000ටම කැම දීම නැතුව ගියා. කාල් දඬුවම් ලැබුණා. ගොවිතැන් පාළු වුණා. හිඟමනක් පවා නැතුව ගියා. මුළු ගමනම සාපෝණ මේ පින් මන්දි බුද්ධයාගේ පහළ විය. ඒවත් එක්තරා කර්ම විපාක කිරියක්. අකුසල පැත්තට. වත්තගාමිනී අභය රජුවන්ගේ පුදුම irdiyak ඉඳලා තියෙනවා. ඒ රජුව තමන්ගේ මල්ලිගේ සහෝදරයාගේ වරදක් නිසා දත් කූරු කෑවා. දත් කූරු කනකොට මල්ලි මැරිලා වැටුණා. මේ කර්මයේ පාප කිරිදි. වෛශ්‍රණ දිව රාජයා තමන් සෝවාන් වෙන්න ඉස්සර වරද කරපු අමනුෂ්‍යයන් තමන් ළඟට ගෙනාවා නම් කවා බලනවා. කවා බැලුවා මේ අමනුෂ්‍යයන් අබපුරන්නාක් මෙන් මැරී වැටෙනවා. ඒ වෛශ්‍රණ දිව රාජයාගේ කර්ම විපාක කිරිදි. මේවත් ඉර්ධිය හැටියට හඳුන්වනවා. ඊළඟට කියනවා සත්පත්ත සම්මා ප්‍රයෝගපත්‍ය අඥාත්තේ නිද්දි කියලා තවත් එකක්. ඒ කියන්නේ නැනනුවණින් කරන දෙයින් ප්‍රතිඵල ලැබෙනවා. දැන් මේ නිවස ගොඩනැගීමේදී මේ ගෘහ නිර්මාණ ශිල්පියා මේ ගැන නුවණ හැසිරෙව්වා. තමන්ගේ අධ්‍යාපන මට්ටම අනුව මේ දේ මෙහෙම කළ යුතුයි මේ දේ මෙහෙම කළ යුතුයි කියන නුවණ හැසිරෙව්වා. නුවණ අසුර වෙලා මේ කටයුතු ආරම්භ කළා. මුල් ගස් තැබීමේ පටන් බිත්ති බැඳීම, දොරවලුව තැබීම, අනිකුත් අනිකුත් ගෘහ නිර්මාණ කටයුතු කලකිනේ ලාභ නිසසේ කළා. ඒක නිසා පල්පවත්නා ගියක් බාටපත් වෙනවා. මේවා <clears throat> මේවාට කියනවා සම්මා ප්‍රයෝගිකී කියලා. ඥානවන්ත ගොවියා ගොවිතැන් කිරීමේ පිළිවෙල හොඳින් දන්නා නිසා ඒ ගොවිතැන හොඳින් සාරවත්ව වගා කරගන්නවා. එයින් නිසි අසන්නක් නෙලෙව. එතකොට ඒ සම්බන්ධව සමාජයේ නුවණ මෙහෙයව නිසා නිසි ආස්වාන ලැබුණේ ඒකට කියනවා සම්මා ප්‍රයෝගීර්තිය කියලා. ඒ වගේම උගන්වන ගුරුවරයා තමා නුවණින් යුතුව මේ ශිෂ්‍යයන්ට අධ්‍යාපනය ලබා දෙනකොට ඒ ශිෂ්‍යයන් හොඳ උගතුන් බාටපත් වෙනවා. ඒක සම්මා ප්‍රයෝගීර්තියක්. සීලවත් භික්ෂුන් වහන්සේ තමා සීලය ගැන මනමින් තේරුම්ගෙන සීලය රැකීමෙන් සීල ආනිසංස දැක ගන්නවා. සම්මා ප්‍රයෝගීර්තිය. සමාධි භාවනාවට යෝගාවචරය නුවණින් යුතුව සමාධි භාවනාව හොමින් කරනකොට සමාධියෙන් ලැබෙන තියෙන ප්‍රතිඵල නෙලා ගන්න. ඒක සම්මා ප්‍රයෝගිකී. විපස්සනා වඩන යෝගාවචරය නුවණින් යුතුව විපස්සනා වැඩීමෙන් ප්‍රතිඵල නෙලා ගන්නවා. සම්මා ප්‍රයෝගිකී. මේව ලෞකික වශයෙන් හරි ලෝකෝත්තර වශයෙන් හරි සමාජයේ ජීවනෝ සඳහා යම් යම් දේ කිරීමේදී නුවණින් යුතුව සිදු කරනවා නම් ඒවාට කියනවා සම්මා පයෝග ඉර්ධිය කියලා. තව තියෙනවා විඥාන ඉර්ධි කියලා එකක්. ඒ කියන්නේ අතරවන විද්‍යාව කියලා හඳුන්වන්නේ මන්ත්‍ර ශාස්ත්‍ර බලය. මන්ත්‍ර ශාස්ත්‍ර බලයෙන් සර්පයන්ගේ විෂබත් වරනවා. තමා රෝග සුව කරනවා. අනවිනේ කොඩිවිනේ බන්ධනාදී කරනවා. අනවිනේ කොඩිවිනේ බන්ධනාදී සිඳිනවා බිඳිනවා විනාශ කරනවා දවනවා. කොත් කටු ගහනවා මේ ආදි දේවල් කරනවා එක්කෝම අතරවන විද්‍යාවේ තියෙන ආස්කලක්. කියන්නේ මන්ත්‍ර ශාස්ත්‍ර බලයේ ආස්කලක්. ඒවට කියනවා විද්‍යාමය විද්‍යල. ඒ කියන්නේ ඉර්ධි જાති නමයක අතිරේකව තවත් විශේෂ ඉර්ධියක් ගැන මේ ගාථාව සඳහන් වෙන්නේ. ඒකට කියන පුඤ්ඤවතෝ ඉර්ධි කියලා. කලකින් යැත්තෝන් ලැබෙන ඉර්ධි විශේෂයයි. කලකින් යැත්තෝන් ලැබෙන ඉර්ධි විශේෂ ගැන බුද්ධ කාලයේ බොහෝම ප්‍රවෘත්ති සඳහන් වෙනවා. මෙන්න මේ සිටුවරයා බග්ගේ නුවර ඉසකස් බාමේ ඉසකස් තනාගෙන වතුර නාලේ සහෝදගෙන වතුර නාලා ආසලිත බැලුවාම සුවඳ රත්තරන්ගේ වර්ෂාවක් ඇලා දී ගබඩාවල් 1650 කිරිනවා ඒ පුණ්‍ය ඍද්ධියක් එතුමා මාලිගාවක් හදලා දෙවදින දවසේදී අටකිරියක් මානේ ඒකෙන් අක්කර 32ක් මානේ පිටින් පිට හැපෙන හැටේට අස්වැයන් තරම් උසට දැන් රත්තරන් බැටළුවන් පහළ වුණා. මේ රත්තරන් බැටළුවන්ගේ කටෙන් ඕනෑම දෙයක් ගැగిරෙනවා. කෑම බීම, සංකේදී මුතුමැණික් ආභරණ ඕනම දෙයක් ගිහින් ඉල්ලුවා නම් ගැగిරෙනවා. මේ කුණීර්දී. එතුමාගේ සිටු දේවිය චන්ද්‍රපත්මා දකුණු අතේ චන්ද්‍ර ලාංඡනය වම් අතේ පද්ම ලාංඡනය තියෙනවා. ඒ නිසා චන්ද්‍රපත්මා හා නැලියකින් බත සම්පාදනය කර එනේන කෙනාට බෙදුවොත් යම් බුද්ධියක වාසයෙන් බත බෙදන්න පුළුවන් ගන්න ගන්න හැඳ පෙරෙන. ඒ පුණ්‍යර්ගිය. ඒ දෙන්නම එකම පුතා ධනංජය. ලංකාවු දහසක් තියෙන ප්‍රසම්භයක් කරන් එනේන එක්කෙනාට 100 200 500 බෙද බෙදා දෙනවා කාවුණු 1000 එකක්වත් අඩු වෙන්නේ. ඒ පුණ්‍යර්ගිය. එතුමාගේ බින්ද සුමනා දේවිය. වී කිමක් අරගෙන එනේන එක්කෙනාට බිත්තර වී බෙද බෙදා දෙනවා. වී කිමෙන් වී ඇටයක්වත් අඩු වෙන්නේ. පුණ්‍යර්ගිය. ඒ හතර දෙනාගේ 16 පුන්න සීසෑමට කුමරට බැස්සාම එක නඟුල් පාරක් සානකොට දෙපැත්තෙන් නඟුල් පාරවල් හතක් හතක් බැගින් 14ක් වැඩිපුර සීසෑ වෙනවා කුණිරදී ජටිල සිටුවරයා මාලිගාවක් හදලා සිටු මාලිගයට ගොඩ වෙන දවසේ ගෙවෙන දවසේදී අසූරියන දිගපාලේ උස ඇති ගණරම් පර්වතයක් පහළ වුණා. තනිකර ස්වර්ණ. මේ පුණ්‍ය ඍතු. ජෝතිය සිටුවරයාට වාගේ උපදින දවසේ මුළු රජගහ නුවර දිලිසෙන්න බබලෙන්න පටන් ගත්තා. මුලින් සඳහන් කළා වාගේ මාළිගාවක් ගොඩනගන්න සිටු වෙලාවේ කලපිනි අනුභවයෙන් සත්පුරුවන් සත්මහා දිව්‍යමය ප්‍රාසාද පහළ වුණා. කල්පෝක්ෂ පහළ වුණා. මේ ඔක්කොම කියන්නේ පුණ්‍යදී. අපි සාරවත්යන් වහන්සේ පටිසන්ධි ගන්න දවසේ උත්පත්ති මංගල්‍ය දවසේ බුද්ධත්ව මංගල්‍ය දවසේ ධම්මසත්ත්ව මංගල්‍ය දවසේ ආසංස්කාර වස්තුගෙන දවසේ පිරිනිවන් පාන දවසේදී දසදහසක් කළ කම්පිත වුණා. දසදහසක් කළ අනේක වේද ආචාර්ය කාර්යය සිද්ධ වුණා. ඔක්කොම කුණිද්දී මේ දේහයේ දෙපතුලේ පටන් සිරස්තලයේ දක්වා මහා පුරුෂ ලක්ෂණ 32ක් තිබුණා. අනුව්‍යංජන ලක්ෂණ 80ක් තිබුණා. ඔක්කොම කුණිරිදි. අෂ්ටාංග සමන්නාගත බ්‍රහ්මස්වරයක් තිබුණා කුණිරිදි. මේ ඔක්කොම Taman උපදින දවසේ සතරමා නිදානියක් පහළ වුණා. මේ පුණ්‍යෙද්දී. මේවා සලකා බලනකොට මේ පුණ්‍යෙද්දී තමයි අනිශ්චයලට ප්‍රදාන වෙන්නේ. එනිසා සරුවක්යන් වාසේ මේ දේශනේ සඳහන් කළා ඒවා මනිද්దికා ඒසා යතිදම් පුණ්‍ය සම්පදා යම් මේ පුණ්‍ය සම්පදාවක් නම් ඒක මහා කිරියක් කියලා. ඒ අනුව සලක බැලීමේදී අපේ මහා බෝසතාණන් වහන්සේ මෑණියන් කරපිට තියාගෙන මහසවුරේ පේන්ලා බුදුබා පැතූ දිනේ පටන් බෝධි මණ්ඩලයේ දක්වා <clears throat> විශ්වාසංකේය කල්පලක්ෂයක් මුළුල්ලෙහි අප්‍රමාණ පුණ්‍ය සම්භාරයන් රැස් කරගත්තා. ඒ පුණ්‍ය සම්භාර අනුභවයෙන් පස්වෙනි භවයේ ගෝමුණාරා වැඩි ඉඳගෙන මාන පරාජයකට ලෝතුරා බුදු වුණා. 45 අවුරුද්දක් මුළුල්ලේ ලොවතේ තමන් ආબોධ කළේ ගාම්භීර චතුරාර්ය සත්‍ය ධර්මයේ නානා ණය ක්‍රමයෙන් දේශනා කොට සූවිසි අසංකේයයේ නව කෝටි 60 ලක්ෂයක් දෙන අමාමහ නිවන් පුර පමුණවා වදාලා තමන් වහන්සේ කෙටි කලකින් පිරිනිවෙන බැවින් අනාගතයේ අවුරුදු 5000ක් කල මුළුමනින් නිර්මලව පැවැත්වීමට අදිෂ්ඨාන බල පිහිටුවා මානෙල් මාසෝන දීගෙන සේමක පත්මයෙන් අෂ්ටාංග සමන්වාගත බ්‍රහ්මස්වරයෙන් සුදු බුදු රැස් වේදන දලදා ස්පර්ශයෙන් සුවාසෝදාස ධර්මස්කන්ධයේ දේශනා කොට පැදුවා. තමන් වහන්සේ දසදහසක් ලෝක ධාතු ආලෝක කරමින් බබලන මිනිපානක් නිවෙන්නාසේ අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිළිනුවන් ගැදියා. සසුරාතන් වහන්සේලාද පිරිනිවුණා. සසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණා. සසු ජනතාව කර්මාරූපව මේ පරිලෝකියා යදිහිති විහාරස්ථානද සාධිදාන උයන් කුකුළු මාලිගාදී සියල්ලද නෂ්ඨාවශේෂ වුණා. මේ වාගේ රාජකාරකා මහා කෘපේ මහා මේරු පර්වත මහා සාගර වැනි විශාල වස්තුද දේවල් දොරවල් දෙකඩන් යාන වාහන ඇඳුම් පැළඳුම් මිල මුදල් ආදී පාරිභෝගික වස්තුද කෑමෙන් බීමෙන් ඇඳුමෙන් පැළඳුමෙන් බතෙන් බුලතෙන් දෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලද හිත ඇති හිත මෙද සෑම සංස්කාර ධර්මද ක්ෂණයක් ක්ෂණයක් පාසා ඇතිව නැතුව යන බැවින් අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් නිතර පෙළෙන බැවින් දුකයි. කැමැති කැමැතිසේ නොපවත්නා බැවින් අනාත්මයි. පිළිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ සියලු සංස්කාර ධර්ම කීලන සංකත සංකාප විපරිණාම ස්වභාවයෙන් යුක්ත බැවින් දුක්ඛාර සත්‍යයි. ඒ දුක නැවත නැවත ගෙන දෙන්නේ ආයෝහන නිදාන සංයෝග ඵලිබෝධාත්යෙන් යුක්ත කෘෂ්ණාව දුක්ඛ සමුදය සත්‍යයි. ඒ දෙකම නැති නිස්සාරණ විවේක අසංකත අනපාතයෙන් යුක්ත සාන්ත නිර්වාණ ධාතෝ දුක්ඛ නිරෝධාන සත්‍යයි. දුක්ඛේ පිරිසිඳින සමුදය ප්‍රහාණය කරන නිරෝධේ සාක්ෂාත් කරන නීයාන හේතු දස්සන අධිපත්‍යයෙන් යුක්ත වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ග සත්‍යයි. අනන්ත පරිමාණ බුදු ප්‍රසේ බුදු මහරහතුන් වහන්සේලා දීර්ඝ කාලයක් නිරෝධානාදී පාරමී දෙලින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන අජරාමරේ අමා මහ නිවන් වැඩියා සතර දුක් තරණය කොට කෙලෙස් ගිනිමල නිවාසාන්ත නිවනේ සනසේවදාල බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාට සිතින් කයින් වචනින් සමකල්ලි අපේ ගෞරවාචාර්ය උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතය පුරා රැස්පත් කරන සෑම කුසලයක්ම පාරමී බාටපත් වේවා ආර්ය අෂ්ටාංග මාර්ග බාටපත් වේවා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බාටපත් වේවා චතු බෝධිකින් සුවසේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා පිළිතුවා ගනිමු